සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස උත්සාහ කරන අය ඒ ධර්මයේ තිබෙන ආකාරයටම විමසීමට පුරුදු වෙන්න ඕන. ධර්මයේ පුරුදු කිරීම තනි තනිවම කරන දෙයක්. පොදුවේ එකතු වෙලා කරන කටයුත්තක් නෙවෙයි. පිරිස එකතු වෙලා හිටියට පුරුදු කිරීම කළ යුත්තේ තනියෙන්. දැන් කෑමක් බීමක් හදද්දී පිරිස එකතු වෙලා කරන්න පුළුවන්. ගෙයක් දොරක් හදද්දී එකතු වෙලා කරන්න පුළුවන්. නමුත් ධර්මයේ පුරුදු කරද්දී පිරිසක් එකට හිටියට පුරුදු කිරීම කළ යුත්තේ තම තමා තනි තනිය. ඒ පුරුදු කිරීම කළ යුත්තේ තම තමන්ගේ සිත සිතයි පුරුදු කරන්න ඕන. තමන්ගේ සිත තමන් විසින්ම පුරුදු කරන නිසා තමයි තනිව පුරුදු කළ යුත්තේ. තව කෙනෙක් සමග පුරුදු කිරීමක් කරන්න බෑ. කණ්ඩායමක් එකතු වෙලා පුරුදු කිරීමක් කරන්න බෑ. මක් නිසාද? සිතක් පුරුදු කරන නිසා. දැන් ශාරීරියක් පුරුදු කරනවා නම් තව කට්ටියක එකතු වෙලා කරන්න පුළුවන් නේ. ව්‍යායාම කරනවා. එහෙම තව වෙනත් ක්‍රීඩාවක් කරනවා. කට්ටියක් එකතු වෙලා කරන්න පුළුවන් ඒක. නමුත් සිත පුරුදු කිරීම තනි තනියෙන් කළ යුතුයි. තමාගේ සිත තමා විසින් පමණයි පුරුදු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර තමාටත් විෂය නොවන තමාට පවා තෝරා බෙර ගන්න බැරි සිත තව කෙනෙක් සමග එකතු වෙලා පුරුදු කිරීමක් කරන්න බෑ. ඒ නිසා තමන්ගේ සිත පුරුදු කර ගැනීම පිණිස තමාටම බලවත් කැමැත්තක් තිබියුතු අතර ධර්මයේ තියෙන ආකාරයට සිත ගැන විමසීමෙන් සිත ගැන තෝරා බෙර ගැනීමෙන් ධර්මය පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. අපි අද ඒ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ පුරුදු කළ ආකාරය ගැන කියා දෙන අප විසිනුත් පුරුදු කළ යුතු දහම් කරුණු තිබෙන දේශනාවක් කතා කරන්න කල්පනා කළා. මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේගේ සඳහන් වන තිබෙන ද්වේදා විතක්ක සූත්‍රය. මේ કોઈ කවුරුත් කියවලා තියෙනවා අහලා තියෙනවා මේ දේශනාව. ඒ නිසා මේ ඇයට නුහුරු දහම් කරුණු නෙවෙයි මේ ධර්මයන්. නමුත් මෙයාට හුරු දහම් කරුණුද? නොහුරුත් නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ හුරු පුරුදු නෑ නේද? හුරු පුරුදුකමකුත් නැතු වෙති. අපි මේ ධර්මයේ කතා කරනකොට තේරෙයි අහලා තිබ්බට සිතේ පුහුණු කිරීමක් තියෙනවද කියලා තමාම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දේශනාව තුළ මේ දේශනාව කියලා දෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලාටයි මේ දේශනාව කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මහණෙනි මම බුදු භව ලබන්ට පෙර බුද්ධත්වයටපත් නොවි ඉඳද්දී බෝධිසත්වයන් විදිහටම ඉන්න කාලෙදී මට මේ විදිහ අදහසක් ඇති වුණා. මොකද්ද? මම මේ විතර්කයන්, ඒ කියන්නේ සිතේ තියෙන සිතුවිලි කොටස් දෙකකට බෙදලා කොටස් දෙක දෙක බෙදලා තේරුම් ගන්න ඕනේ කියලා මට සිතුවිල්ලක් ඇති වුණා. සිතේ ඇති වෙන විතර්ක කොටස් දෙකකට බෙදලා තේරුම් ගන්නවා නම් හොඳයි කියලා අදහසක් ඇති වුණා. මහණෙනි මම ඒ විදිහට තේරුම් අරගෙන ඒ සිටී ඇති වෙන විතරක මේ විදිහට කොටස් දෙකක් බවට පත් කළා. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා යම් විතරක තියෙනවනේ. ඒ විතරක තුන එක් කොටසක් විදිහට මම වින් කළා. ඊළඟට නෙක්ඛම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසා විතරක කියන විතරක තුන දෙවෙනි කොටස විදිහට කොටස් දෙකකට මේ විතරක මං වෙන් කළා. බලන්න මේ කරුණ අපි තේරුම් ගන්නකොට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන විතරක එක කොටසකට වෙන් කරනවා. නෙක්ඛම් විතරකය අව්‍යාපාද විතරකේ, අවිහිංසා විතරකේ කියන විතරක තව කොටසකට වෙන් කරනවා. දැන් මම මුලින් කිව්ව කරුණ දැන් ඔබට තේරෙන්න ඕනේ. දැන් තමන්ගේ සිතේ තියෙන සිතුවිලි නෙමෙයි නේද? මේ විතරක තමන්ගේ සිතේ තියෙන්නේ. එහෙමනම් මේ මේ කටයුත්ත මේ ධර්මයේ පුරුදු කරන විදිය මේ. මේ කටයුත්ත තව කෙනෙක් එක්ක එකතු වෙලා කරන එකක් නෙවෙයි නේද? මේ විතරක වෙන් කරලා වෙන් ගොඩස් දෙකකට වෙන් කරනවා කියන එක තමන්ගේ සිතේ ඇති වෙන සිතුවිලි විතරක දෙක කොටසකට වෙන් කරනවා. ඒතර ඒක තමන්ම කළ යුතුයි නේ. තව කෙනෙකුට කරන්න බෑනේ. තමන්ම කළ යුතුයි. තමාගේ සිතේ මේක කරන්න ඕන. එතකොට අපි මේ කරුණ හොඳින්ම තේරුම්ගෙන සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්මය පුරුදු කළා. අපිත් ඒ විදිහට පුරුදු කළ යුතුයි. දැන් අපටත් ඒක පුරුදු කර ගැනීම පිණිසයි මේ දේශනාව පෙන්වන්නේ. දැන් ධර්මයේ පුරුදු කර කෙනෙකුට පටන් ගැනීම පිණිස පටන්ගත යුතු ඊටාම හොඳ පියවරක්. ධර්මයේ පුරුදු කරන්න ආස කෙනෙකුට ධර්මයෙන් පිළිසරණ ලබන්න කැමති කෙනෙකුට දුකින් නිදහස් වෙන්න කැමති කෙනෙකුට නිවන අවබෝධ කරගන්න කැමති කෙනෙක් සිටිනවා නම් අන්න යාට ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස ආරම්භ කළ හැකි ආරම්භ කළ යුතු හොඳම විදියක් මේක. ඒ නිසා හොඳට මතක තියාගන්න. කළ යුතු විදිය. දැන් ඔබට මතක ඇති අප කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක මේ අකුසල විතරක සහ නෙක්ඛම් විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසාව විතරක කියන මේ කුසල විතරක. අකුසල විතරක, කුසල විතරක ගැන පසුගිය දවස්වල අපි ගොඩක් කතා කළා නේද? දවස් කීපයක් දිගටම අපි කතා කළා. ඒ නිසා ඔබට මේ ගැන හොඳ තේරුමක් ඇති කරගන්න අද මේ දහම් කරුණු තවදුරටත් උපකාර වෙනවා. ඔබ විසින් තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි අප පුරුදු කරගත යුතු තැන පුරුදු ධර්මයේ පුරුදු කිරීමේදී ආරම්භ කළ යුතු තැන කුමක්ද කියලා ඔබට මේ ධර්මය ඔබට මඟ පෙන්වාවි. කොතනින්ද පටන් ගත යුත්තේ කියන එක. ඒතර ධර්මයේ පුරුදු කරන්න කැමති කෙනෙක් පටන් ගත යුතු තැන දැන් කුමක්ද? තමන්ගේ සිතේ ඇතිවන විතර්ක කොටස් දෙකකට වෙන් කරමින් අඳුන ගන්න ඕන. එක කොටසකට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. අනිත් කොටසට නෙක්කාම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්ක කියන විතර්ක වෙන් කරමින් අඳුන ගන්න ඕන. ඒ විදිහට භාගතුන් වහන්සේ තමන් වහන්සේ බෝධිසත්වයන් විදිහට සිටිද්දී සම්බුද්ධත්වයට පෙරදීම තමන් වහන්සේගේ සිතේ ඇති වෙන විතරක කොටස් දෙකකට වෙන් කරමින් බලන්ට තේරුම් ගන්න උත්සාහ කළා කළා කියලයි කියන්නේ. මහණෙනි අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් යුක්තව නිවනට යොමු සිතින් යුක්තව වාසය කරන මට කාම විතරකයක් ඉපදිනවා. කාම විතරකක ඉපදිනකොට කියන්නේ භාග්‍යතුන්ස් පෙන්නන මහණෙනි මම අප්‍රමාදීව ප්‍රමාදය අතහැරලා කෙලස් තවන වීරිය උපදවගෙන කෙලස් තවන වීරියෙන් යුක්තව නිවනට යමෝ සිතින් යුක්තව වාසය කරද්දී මගේ සිතේ කාම විතරකයක් ඉපදිනවා. මහණෙනි මම මේ විදිහට දැනගන්නවා එතකොට. කාවිතරක කිපදෙනකොට මහණෙනි මේ විදිහටයි මම දැනගන්නේ. කොහොමද මට කාම විතරකයක් ඉපදුනා. ඒ කාම විතරකය මට දුක් පිනිස පවතිනවා. අන් අයටත් දුක පිනිස පවතිනවා. දෙපාර්ශ්වයටම දුක පිනිස පවතිනවා. ප්‍රඥාව නැතිවීම පිණිස ප්‍රඥාව නිරුද්ධ වීම පිණිස හේතු වෙනවා පවතිනවා මේ විතර්කය දුක් පැත්තටයි බර දුක් පක්ෂයටයි බර ඒ වගේම මේ විතර්කයෙන් නිවන මේ විතර්කයෙන් නිවන සඳහා පවතින්නේ නැහැ නිවන සඳහා උපකාර වෙන්නේ නැහැ ආන් ඒ විදිහට භාගතුන් වහන්සේ විතර්කය ගැන තේරුම් ගන්න උත්සාහ කළා කියලා කියලා දෙනවා ඒ කොයි කාලෙදිදී සම්බුද්ධත්වයටපත් වෙන පෙරදී බෝධිසත්වයන් වහන්සේ විදිහට වාසය කරද්දී ධර්මයේ පුරුදු කරන කරපු විදිහයි මේ කියා දෙන්නේ. භාගතුන් වහන්සේ කෙලස් දුරු කිරීම පිණිස අප්‍රමාදීව නිවනට බර වූ සිතින් වාසය කරද්දී සිතුවිලි අඳුනගත්ත විදිහමෙන් පෙන්වන්නේ. ඒ විදිහට වාසය කරද්දී කාමිතරකක් හිතට ඇතුළු වුනහම හිතේ කාමිතරකක් ඇති වුනහම තේරුම් ගත්ත විදිය මේ කියන්නේ. කොහොමද තේරුම් ගත්තේ? කොහොමද තේරුම් ගත්තේ? මට දැන් කාම විතරකයක් ඉපදිලා තියෙන්නේ. මේ විතරකය මට හොඳ නෑ. මට දුක පිණිස පවතිනවා. අනුන්ටත් දුක පිණිස පවතිනවා. දෙපාර්ශවයටම සිළු දෙනාට දුක පිණිස පවතිනවා. මගේ ප්‍රඥාව නැති කරනවා. ප්‍රඥාව නිරුද්ධ වීමටයි මේක හේතු වෙන්නේ. දුක් පක්ෂයටයි මේ විතර්කය අයිති වෙන්නේ. මේ විතර්කය නිවන පිණිස පවතින්නේ නැහැ. නිවන අවබෝධයට උපකාර වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. දැන් හොඳට තේරුම් ගන්න ධර්මයේ පුරුදු කරන කෙනෙක් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට නිවන අවබෝධ කරන්න කැමති කෙනා ධර්මයේ පුරුදු කරන්න කැමති කෙනා මේ විදියට පුරුදු කළ යුතුයි. යමෙක් මේ විදිහට පුරුදු කරනවා නම් ඔහු භාගතුන් වහන්සේගේ වචනය ඇහුම්කන් දුන්න කෙනා ඒ වචනය ඇහුම්කන් දෙන්න කෙනා බවට පත් වෙනවා. භාගතුන් වහන්සේගේ වචනය ඇහුම්කන් දෙන ඇහුම්කන් දෙන්න කෙනා ඇහුම්කන් දුන්න කෙනා කවුද? ශ්‍රාවකයා කියන්නේ යාට. භාගතුන් වහන්සේට ඇහුම්කන් දෙන කෙනා ඒ වචනය පිළිපදින කෙනා ශ්‍රාවකයා. එහෙනම් ශ්‍රාවකයා විසින් කුමක්ද කරන්නේ? ශ්‍රාවකයා විසින් මේ භාගතුන් වහන්සේ වදාළ මේ විතර්ක සම්බන්ධව දැන් කාම විතර්කයේ පිළිබඳ භාගතුන්සේ කිව් දුණු විදිය කියලා දුණු විදියක් තියෙනවා නේද? අන්නේ විදිය අනුගමනය කරන්න ඕන. දැන් අප විසින් සොයා බැලිය යුතුයි. දැන් අප විසින් සොයා බැලිය යුතුයි කුමක්ද? අප විසින් කුමක්ද සොයා බැලිය යුත්තේ දැන්? හ්ම්? දැන් මෙතෙක් අපි දැන් ධර්ම ධර්මයේ ටික වෙලාවක් ඉගෙන ගත්තානේ මේ දේශනාව නේද? මේ ඉගෙනගත දේ දැන් මේ අපි කතා කළ දේට අනුව අප විසින් මොකද්ද තේරුම් ගත යුත්තේ? අප විසින් සොයා බැලිය යුත්තේ මොකක්ද දැන්? අපි මේ පිළිවෙලට පුරුදු කරනවද කියලා සොයා බැලීම නේද වඩාත් වැදගත් වෙන්නේ. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරදී කොහොමද පුරුදු කළේ? අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් නිවනට යොමු සිතින් වාසය කරද්දී කාම විතරකයක් ඉපදෙනවා. ඒතර ඒ කාම විතරකයේ ඉපදෙනට භාගතුන් වාසය කොහොමද හිතන්නේ? හිතුවේ මට දැන් කාම විතරකයක් ඉපදිලා තියෙන්නේ. ඒ විතරකය මට හොඳ නෑ. මට දුක් පිණිස පවතිනවා. අනිත් අයටත් දුක් පිණිස පවතිනවා. දෙපාර්ශවයටම දුක පිණිස පවතිනවා. මගේ නුවණ නැති කරනවා ප්‍රඥාව නැති කරනවා දුක්පක්ෂයටයි මේ විතරකේ අයිති වෙන්නේ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් අපි විසින් කල්පනා කරලා බැලිය යුතුයි අපි මේ විදිහට පුරුදු කරනවාද? අපි පුරුදු කරන්නේ මේ විදිහටද? අපි මේ විදිහට පුරුදු කරලා තියනවාද? දැන් කරනවාද කියලා සොයා බැලීම අප විසින් කළ යුතුයි. එයයි ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අප තුළ පළමු කොට ඉපදිය යුතු ධර්මය. ධර්ම යම් ධර්මයක් ශ්‍රවණය කරන කෙනා ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී එයා තුළ ඉපදිය යුතු ප්‍රධාන කරුණක් ඒක. මම මෙහෙම කරනවද? මා තුළ මෙහෙම පවතිනවද කියලා සොයා බැලීම. එපමණකින්ම ධර්මයේ තමා තුලින් දකින කෙනා බවට පත් වෙනවා. ඒතර තමන් එහෙම පුරුදු කරන්නේ නැත්නම් දැන් Taman එහෙම පුරුදු කරනවා නම් දැන් මේ විදිහට අපිත් පුරුදු කරනවා නම් එimhe අපි හොයලා බලනකොට අපට තේරෙනවා නම් මාත් මෙහෙම කරනවානේ කියලා තේරෙනවා නම් එයා සතුටු සිතින් ඒ ධර්මයේ දිගටම පුරුදු කරන්න ඕන. යමකට තේරෙන තේරෙනවා නම් අනේ මේ භාගතුනස කිව් දෙය මම පුරුදු කරන්නේ නැහනේ. මම මෙහෙම කරලා නැහනේ. කියලා හිතෙනවා නම් මොකද? එහෙම තේරෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? ඈ? එයා ආණ්ඩා වැළපෙන එකද කරන්න තියෙන්නේ. නෑ, එයා විසින් මේ මොහොතේ පටන් මේ මොහොතේ පටන් මම මෙහෙම පුරුදු කරන්න ඕනේ කියලා අදහසකට පැමිණෙන්න ඕන. එවිට ශ්‍රාවකත්වයට පැමිණෙනවා. එහෙම නැත්නම් එයා ශ්‍රාවකත්වයට දුරින් ඉන්නේ. ශ්‍රාවකත්වයට පැමිණෙන්න බොහෝ කල් යන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයේදීම ਉਹ ශ්‍රාවකත්වයට පැමිණෙනවා. කොහොමද? ඒ ධර්මයේ තමා තුළ තියෙනවද කියලා විමසා බැලීමෙන් සහ විමසා බලද්දී ඒ ධර්මයේ තමා තුළ තියෙනවනම් සතුටුසිතින් ඒ ධර්මය පුරුදු කරනවා. ඒ ධර්මයේ තමා තුළ නැත්නම් ඒ පුහුණුව නැත්නම් ඒ මොහොතේ පටන් මේ ධර්මයේ පුහුණු කිරීමට තමා අදහසකට පැමිණෙන්න ඕන. පුහුණු කරන්න පටන් ගන්න ඕන. එතකොට ශ්‍රාවකත්වයට පැමිණ ශ්‍රාවකත්වය දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. භාග්‍යතුන්ස කියලා දෙනවා අර විදිහට තමන් වහන්සේ තුල කාම විතරකයක් ඇති වුනහම ඒ කල්පනා කරන රටාව එහෙම ඒ විදිහට තේරුම් ගත්තා කියලා කියලා පෙන්නනවා මහණෙනි ඒ කාම විතරකේ තමන්ට දුක් පිණිස පවති කියලා තමන් මහන්සේ ඒ විතර්ක ගැන හිතනකොට තීරුම් ගන්නකොට ඒ විතර්කේ විනාශයටපත් වෙනවාපත් උනා මහණෙනි මේ විතර්කය අනුන්ට දුක් සහිතයි අනුන්ට දුක් පිණිස පවතී කියලා හිතනකොට තේරුම් ගන්නකොට ඒ විතර්කය විනාශ වෙනවා. මහණෙනි ඒ විතර්කය ඒ කාම විතර්කය තමාටත් අනුන්ටත් දෙපිරිසටම දුක් පිණිස පවතී කියලා හිතනකොට තේරුම් ගන්නකොට ඒ විතර්කය විනාශ වෙනවා. මහණෙනි විතර්කය දුක්පක්ෂයට අයිති කියලා හිතනකොට තේරුම් ගන්නකොට ඒ විතර්කය විනාශ වෙනවා. මහණෙනි විතර්කය නිවන පිණිස පවතින්නේ නැහැ කියලා තේරුම් ගන්නකොට ඒ විතර්කේ විනාශ වෙලා යනවා. ඉතින් ඒ විදිහට භාගතුන්ස පෙන්වා දෙනවා ඒ කාම විතර්කයක් ඇති වුනහම තමන් වහන්සේ කාම විතර්කයේ සම්බන්ධයෙන් කල්පනා කර රටාව මෙයයි. ඒ විදිහට කල්පනා කිරීමේදී ඒ විතර්කය විනාශ වෙලා යනවා නැති වෙලා යනවා කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. භාගතුන් පෙන්වා දෙන මහණෙනි ඒ විදිහට යම් කාම විතරකයක් හිතේ උපදිද්දී ඒ කාම විතරක ගැන මම මේ මේ විදිහට හිතනවා. මේ මේ විදිහට තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගනිද්දී එහෙම හිතද්දී ඒ කාම විතරකය නැති වෙලා යනවා. සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. මං ඒ විදිහට ඒ කාම විතරක මුළුමනින්ම දුරු කරා, බැහැර කරා යලි හට නොගන්නා ස්වභාවයකටපත් කළා. කියලා පෙන්වා දෙනවා. එතකොට බලන්න කාම විතරකයක් ඇති වුනහම ඒ කාම විතරකෙන් නිදහස් වෙන්න පුළුවන් විදිය. ඒ අපිට කියලා දෙන්නේ. ඊළඟට භාග්‍යවතුන්ස කියා දෙනවා මහණෙනි අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව නිවනට යමෝ හිතින් යුක්තව වාසය කරද්දී මගේ සිතේ ව්‍යාපාද විතරකයක් ඉපදෙනවා. එතකොට මහණෙනි මම මේ විදිහටයි තීරණ ගත්තේ. කොයි වගේද තේරුම් ගන්න ඇත්තේ උට? දැන් අපි කාම විතරකයේ තේරුම් ගත්ත විදිහ අපි ඉගෙන ගත්තා නේද? ව්‍යාපාද විතරකයක් හිතට ආපුවාම භාගතුන් වහන්සේ කොහොමද තේරුම් ගත්තේ? දැන් මගේ සිතේ ව්‍යාපාද විතරකයක් ඉපදිලා තියෙන්නේ. මේ විතරකය මට දුක පිණිස පවතිනවා. මේ විතරකය අන් අයටත් දුක පිණිස පවතිනවා. ඒ වගේ මේ විතරකය දෙපක්ෂයටම මටත් අනුන්ටත් දෙපිරිසටම දුක පිණිස පවතිනවා. මේ විතර්කයේ ප්‍රඥාව නිරුද්ධ වීම පිණිස ප්‍රඥාව නැති වෙලා යෑම පිණිස පවතිනවා. මේ විතර්කය දුක්පක්ෂයට අයිත්‍යයක්. මේ විතර්කය නිවන පිණිස පවතින්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා හිතන්න පුරුදු වෙනවා. මානනි මේ විතර්කය මට දුක් පිණිස පවති කියලා හිතනකොට ඒ විදිහට ඒක තේරුම් ගන්නකොට ඒ විතර්කයේ විනාශයටපත් වෙනවා. විනාශයටපත් වුණා. මහණෙනි ඒ විතර්කයේ අන්නායට දුක් පිණිස පවතියි කියලා හිතද්දී තේරුම් ගනිද්දී ඒ විතර්කයේ විනාශ වෙලා ගියා. මහණෙනි ඒ විතර්කය Tamanටත් අන්නායටත් දෙපිරිසිටම දුක පිණිස පවතී කියලා හිතනකොට ඒ විදිහට සලකලා බලද්දී ඒ විතර්කය විනාශ වෙලා ගියා. විනාශ වෙනවා. මහණෙනි විතර්කය ප්‍රඥාව නිරුද්ධ කරන දෙයක් දුක් පැත්තට අයිති දෙයක් නිවන පිණිස නොපවතින දෙයක් කියලා හිතනකොට තේරුම් ගන්නකොට ඒ විතර්කයේ විනාශ වෙලා යනවා. විතර්කේ නැති වෙනවා විනාශ වෙලා යනවා. මහණෙනි මම ඒ විදිහට උපනුපන් ව්‍යාපාද විතර්ක සියල්ලක්ම නැති කරා දුරු කරා නැත්තර නැති කළා යලි හට නොගන්න ස්වභාවයටපත් කළා කිය. බලන්න කාම විතර්කත් නැති කරනවා ව්‍යාපාද විතර්කත් ඒ විදිහට නැති කළා කියලා කියනවා. මහණෙනි මේ විදිහට මම කෙලස්තාවන අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් නිවනට යොමු සිටින් ඉන්නකොට මගේ සිතේ විහිංසාව විතරක උපදිනවා. මහණෙනි මම මේ විදිහට තේරුම් ගන්නවා. කොහොමද? දැන් මගේ සිතේ විහිංසාව විතරකයක් උපදිලා තියෙන්නේ. මේ විතරකේ මට දුක පිණිස පවතින දෙයක්. අනුන්ටත් දුක පිණිස පවතින දෙයක්. දෙපක්ෂයටම දුක පිණිස පවතිනවා. ප්‍රඥාව නැතිවීම පිණිස පවතිනවා. මේ විතර්කේ දුක් පක්ෂයටයි අයිති වෙන්නේ. මේ විතර්කේ නිසා මේ විතර්කේ නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ කියලා හිතනවා. තේරුම් ගන්න. මහණෙනි මේ විතර්කේ මට දුක පිණිස පවතී කියලා තේරුම් ගනිද්දී ඒ විතර්කේ විනාශ වෙලා යන්න පටන් ගන්නවා. මහණෙනි විතර්කය අන් අයට දුක පිණිස පවතී කියලා තේරුම්ගෙන තේරුම් ගන්නකොට ඒ විතර්කේ විනාශ වෙලා යනවා. මහණෙනි විතර්කේ තමාටත් අනුන්ටත් දෙපිරිසටම දුක පිණිස පවතී කියලා තේරුම් ගන්නකොට ඒ විතර්කේ විනාශ වෙනවා. මහණෙනි විතර්කය ප්‍රඥාව නිරුද්ධ වීම පිණිසයි පවතින්නේ හේතු වෙන්නේ කියලා හිතනකොට තේරුම් ගන්නකොට ඒ විතර්කය විනාශ වෙනවා. මහණෙනි විතර්කය දුක් පක්ෂයටයි ආйти දුක් පැත්තට ආйти කියලා තේරුම් ගනිද්දී ඒ විතර්කය විනාශ වෙනවා මහණෙනි විතර්කය නිවන පිණිස හේතු වෙන්නේ නැහැ නිවනට උදව් වෙන්නේ නැහැ කියලා තේරුම් ගනිද්දී ඒ විතර්කය විනාශ වෙනවා මහණෙනි ඒ විදිහට මම උපනුපන් සියලු විහිංසා විතර්ක දුරු කළා බැහැර කළා යලි හට නොගන්නා දෙයක් බවට පත් කළා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඊතර බලන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල විතර්කයන් බැහැර කරමින්, දුරු කරමින් යලි හට නොගන්නා දෙයක් බවට පත්වීම දක්වා භාගතුන් වහන්සේ සිතෙහි පිරිසිදු භාවය උපදවගත් ආකාරයයි මේ කියලා දෙන්නේ. ඒතර මේ විදිහේ අකුසල විතරක බැහැර වීමෙන් සිත පිරිසිදු කර ගැනීම පිණිස මූලික වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොකද්ද? අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් නිවනට යොමු සිතින් වාසය කිරීමයි මූලික වශයෙන්ම තිබිය යුත්තේ. ඒතරේ මූලික සුදුසුකම නැත්නම් එතන ඉහාට ධර්මයේ පුරුදු කිරීමක් ඇති වෙන්නේ නැහැ. අප්‍රමාදී බව, කෙලස් තවන වීරිය, නිවනට යොමු සිත කියන මේ ප්‍රධාන ගුණයන් යමෙක් තුල තියෙනවා නම් අන්නේ ධර්මයන් තුල පිහිටා සිටින කෙනා තමාගේ සිත ගැන අවධාරණය යොමු කරනවා. තමාගේ සිත ගැන අවධානය යොමු කරන්න නොහැකි වෙන්නේ ඒ අවධානය යොමු නොවෙන්නේ කොහොම කෙනාටද ප්‍රමාදී කෙනාට කෙලස්තාවන වීරිය නැති කෙනාට නිවනට යොමු නො වූ සිතෙන් යුක්ත කෙනාට තමාගේ සිත ගැන අවධානයක් යොමු වෙන්නේ නැහැ. එයාගේ සිත බැහැරට යන්නේ. මේ කාම ලෝකේ පැටලෙනවා එයාගේ රූප. එයාගේ සිත. කාමයන් ඔස්සේම එයාගේ සිත යනවා. එයාට හොයාගන්න බෑ මොකද වෙන්නේ කියලා. මුලාව තුල තමයි එයා වාසය කරන්නේ. නමුත් යම් කෙනෙක් අප්‍රමාදී නම් කෙලස් තවන වීරින් යුක්තයි නම් නිවනට යොමු සිතින් යුක්තව නම් වාසය කරන්නේ අන්න යාට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන යකුසල විතරකයන් තමා තුළ උපදිද්දී හඳුන ගන්න පුළුවන්. ඒ විදිහට හඳුන ගනිද්දී ඒ විතරකේ ස්වභාවය එයාට වැටහෙනවා. කුමක්ද ස්වභාවය? මේ අකුසල විතරකේ ස්වභාවය කුමක්ද? තමාට දුක පිණස පවති අන් අයට දුක පිණස පවති ඒ දෙපාර්ශවයටම දුක පිණස පවතිනවා ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා දුක්පක්ෂයටයි ඒ විතරකයි වෙන්නේ නිවන පිණස පවතින්නේ නැහැ අන්නේ තමයි මේ අකුසල විතරකල ස්වභාවය. ඒ ස්වභාවය තේරෙන්නේ කොහොම කෙනාටද? ඒ ස්වභාවය තේරෙන්නේ ඒ අකුසල විතරකය දැක්ක කෙනාට නේද? අපි දැක්කොත් එහෙම වනලැහබක් තුල සර්පෙක් ඉන්නවා. වනලැහබේ සර්පෙක් ඉන්නවා අපි දැක්කොත් නේද අප තුල හිතෙන්නේ මේ සර්පයා නම් මට අනතුරක් කරයි. මේ සතා මට අනතුරක් කරයි. අනිත් ඇයටත් අනතුරක් කරයි. සිළු දෙනාට අනතුරක් කරයි. අපිට විනාශයක් ඇති කරයි. දුක් පැත්තටයි අයිති වෙන්නේ. අපට යහපතක් කරන එකක් නැහැ කියලා අපට තේරුමක් එන්නේ යම් සර්පයෙක් කොහොම සතෙක් දැක්කොත් නේ. එමෙ නොදක හිටියොත් අපට තේරෙනවද මම කියන්නේ? වනලැහැබැක අපිට අනතුරු සහිත සතෙක් දැක්කොත් අපට හිතෙනවද ටිකක් ගාලා? දැනුමක් තේරුමක් තියෙන කෙනාට ඒ තේරුමෙන් වැඩි වෙලාවක් යනවද? ඈ? යම් ස්වල්ප දැනුමක් තේරුමක් තියෙන මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට වනල හැබක හරි අහල පහල මේ විසගොර සර්පෙක් දකින්නවා. දැකපු සැනින් එයාට තේරෙනව නේද මෙයා මට අනතුරුදායකයි. අනිත් අයටත් අනතුරුදායකයි. අපි කාටත් අනතුරක්. දුකට බරයි විනාශයක් ඇති වෙන්නේ කියලා තේරෙනව නේද? ඒක මේ අමුතු මේ අපට අමුතුවෙන් හිතන්න දෙයක්ද මේක? නෑ ඒක ධර්මතාවයක්. නුවණැත්තා තුළ ඉපදෙන ධර්මයක් ඒක. අනතුරු අනතුරක් දුටු සැනින් අනතුරක්සේ අඳුන ගැනීම දැනුම් තේරුම් තියෙන කෙනාගේ ස්වභාවයක්. ඒකයි මේ ධර්මයේ නිසි විදිහට ධර්මයට පැමිණ කෙනා ධර්මයේ බැස ගන්නවා කියලා කියන්නේ. මේ ධර්මයට නිසි විදිහට යොමු වුණොත් ධර්මයේ බැස ගන්නවාමයි. ඒක වළක්වන්න බෑ. මොකද ඒක ස්වභාවයක්. එහෙනම් අපේ සිත ධර්මයේ බැසගෙන නැත්තම් මොකද හේතුව? ඈ? අපි හොයලා බලන්න ඕනනේ. අපේ සිත ධර්මයේ බැසගෙනද? ධර්මයෙන් ඈතද? හොයලා බලන්න ඕන නේද? ඈ? එමෙතන නිකාම් ඔහේ යනවාද අපි? නිකාම් ඔහේ යනවා. අපේ මැස් දෙක අපිම බැඳගෙන අපි ඔහේ යනවා. ඒකද හොඳ? ඇස් පාදගෙන සොයා බලමින් යන ගමනද වඩා හොඳ. හ්ම්? එහෙනම් බණක් අහනකොට අප සොයා බැලිය යුතු කුමක්ද? ඒ ධර්මයේ යම් පුහුණු කරන දෙයක් තියෙනවා නම් ඒ පුහුණුව තමා තුළ තියෙනවාද ඒ විදිහ තමා කරනවාද කියලා හොයලා බලන්න ඒ ධර්මයේ යම් සිතේ පවතින යම් කුසල හෝ අකුසල ධර්මයන් ගැන පෙන්වනවා නම් ඒවා තමා තුළ තියෙනවාද කියලා සොයා බැලීම කළ යුතුයි මූලික වශයෙන් තමා තුළ ඒ විදිහට සොයා බලනවා නම් තමයි එයා ධර්මයට පැමිණෙන්නේ. එහෙම නැත්නම් එයාට ධර්මයට පැමිණෙන්න බෑ. එතකොට යම් දවසකදී අපට තේරෙනවා නම් දැන් මේ අකුසල විතරක සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්නකොට මේ අකුසල විතරකයන් අපතුලම දැක්කොත් ඒ අකුසල විතරකයන් ගැන තේරුම් ගනිද්දී ඒවයි අනතුරුදායක බව අපට තේරෙනවා. තේරෙන්න ඕන තේරුම් ගන්න පුළුවන්. මොකක්ද අනතුරුදායක බව? ඒවා Tamanට දුක් පිණිස පවතිනවා. අන් අයට දුක් පිණිස පවතිනවා. ඒ දෙපාර්ශ්වයටම හැම කෙනෙකුටම දුක පිණිස පවතිනවා. ඊළඟට ප්‍රඥාව නැති වෙලා යනවා. දුක් පැත්තට අයිති වෙන්නේ නිවනට උපකාර වෙන්නේ නැහැ. කියන ස්වභාවය අපට තේරෙන්න ඕන. ඒ ස්වභාවයේ තේරුම් ගන්න තේරුම් ගන්න ඒ අකුසල විතරකයට හිතේ බලපවත්වන්න බැරි වෙනවා. ඒ අකුසල විතරකේ බැහැර වෙනවා, විනාශ වෙනවා. ඒතර යමෙක් බහුල වශයෙන් බහුල වශයෙන් මේ විදිහට කරනවා නම්, නිතර කරනවා නම් ඒ අකුසල විතරකේ නැතර නැති වෙලා යනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි යම් භික්ෂුවක් යම් විතරකයක් බහුල වශයෙන් නැවත නැවත විතරක කරනවා නම් මෙනෙහි කරනවා නම් නැවත නැවත ඒ විතර්කයේ Taman හිතේ හසුරවනවා නම් ඒ විතර්කයට අනුව එයාගේ සිත නැඹුරු වෙනවා. යම් කෙනෙක් යම් විතර්කයක් බහුල වශයෙන් බහුල වශයෙන් හිතේ පුරුදු කරනවා නම් නැවත නැවතත් ඒ විතර්කයේම හිතේ පුරුදු කරනවා නම් දිගින් දිගට ඒ විතර්කයේ හිතේ පුරුදු කළොත් මොකද වෙන්නේ? ඒ විතර්කයට අනුවම සිත පුරුදු වෙනවා ඒ සිත ඒ විතර්කයට අනුවම හැසිරෙනවා සිතේ විතර්කයට අනුවම ඒ පැත්තට නැමෙනවා ඒ දෙසට නැමෙනවා හිත භාගතුන්ස පෙන්වන මහණෙනි යම් භික්ෂුවක් කාම විතර්කම බහුල වශයෙන් නැවත නැවත විතර්ක කරනවා නම් කාම විතර්කම නැවත නැවත බහුල වශයෙන් යමක් යමෙක් හිතේ පුරුදු කරනවා නම් එයා නෙක්ඛම විතරකේ බැහැර කරන කෙනෙක් වෙනවා. පැහැදිලි නේද? යමෙක් කාම විතරකේම බහුල බහුල වශයෙන් බහුල වශයෙන් පුරුදු කරනවා නම් එයා තුලින් නෙක්ඛම විතරකය බැහැර වෙනවා. ඒ වගේම කාම විතරකය බහුල කරනවා. හිතේ කාම විතරකේ බහුල වෙනවා. ඒ කෙනාගේ සිත කාමිතරකේ පිනිසම නැමිනවා. දැන් හොඳට ඒක තේරුම් ගන්න. යම් කෙනෙක් කාමිතරක බහුල වශයෙන් බහුල වශයෙන් පුරුදු කරනවා නම් හිතේ පවත්නවා නම් එයාගේ සිත ඒ කාමිතරකේටම නැමිලා තියෙනවා. එතන එයා නෙක්ඛම් විතරකේ එයාගේ හිතෙන් බැහැර වෙලා යනවා. නෙක්ඛම් විතරකේ බැහැර වෙලා යනවා. එතන එයාගේ සිත කාම විතරකේ බහුල වෙලා කාම විතරකෙටම නැමිලා පවතින්න පටන් ගන්නවා. දැන් සිදුවෙන දේ තේරුම් ගන්න. දැන් නෙක්ඛම් විතරකේ බැහැර වීමෙන් මොකද වෙන්නේ? කාම විතරකෙන් බර වෙලා තියෙනකොට නෙක්ඛම් විතරකේ බැහැර වෙලා යනවා. නෙක්ඛම් විතරකේ බැහැර වෙනකොට මොකද වෙන්නේ උතර? දුකින් නිදහස් වීම නම් වූ නිවන නිවනින් ඈතට යනවා. ඒකයි කාමිතර්කේ නිවන පිණිස පවතින්නේ නැහැ කියන්නේ. නිවන පිණිස පවතින්නේ නැත්නම් එතන දුකෙන් නිදහස් වීමක් නැහැ නේද? එහෙනම් දුක පිණිස පවතිනවා කියන්නේ ඒකයි. දුක් පක්ෂයට අයිති වෙනවා කියන එකයි විතර්කේ. දුක් පක්ෂයටම අයිති වෙනවා කියලා කියන්නේ දිගින් දිගට දුක් පක්ෂයට අයිති වෙනවා කියන්නේ මේ තමයි දුක කියලා නොදන්නකම නේද? හ්ම්? ඒ තමයි ප්‍රඥාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒකයි. ප්‍රඥාව නිරුද්ධ වෙනවා නම් ඒක තමාටත් අනුන්ටත් සිළු දෙනාට දුක පිස පවතිනවා කියලා කියන්නේ ඒකයි. පැහැදිලිද? කාම විතර්ක බහුල වශයෙන් බහුල වශයෙන් හිත හිත ඉනකොට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි ව්‍යාපාද විතර්කයක්. බහුල වශයෙන් යමෙක් හිතනවා නම් ව්‍යාපාද විතර්කයේම හිතේ පවත්ත පවත්ත ඉන්නවනම් මොකද වෙන්නේ? ඒ ව්‍යාපාද විතර්කයටම හිත නැමෙනවා. නැමිලා පවතිනවා. අව්‍යාපාද විතර්කය හිතෙන් බැහැර වෙනවා. ව්‍යාපාද විතරකේ බහුල කරනවා හිතේ. ඒතර ව්‍යාපාද විතරකේටම නැමිලා පවතින හිත. විහිංසාව විතරකයකුත් ඒ වගේ තමයි. විහිංසාව විතරකයක් බහුල වශයෙන් බහුල වශයෙන් හිතනවන යම් කෙනෙක් හිතේ පවත්තන්න පවත්තන්න ඒ විතරකයේ තුලම හිත පවතිනවා. අවිහිංසාව විතරකේ බැහැර වෙනවා. විහිංසාව විතරකේ බහුල වෙනවා. විහිංසාව විතරකේටම නැමිලා හිත පවතිනවා. එතන අකුසල විතරක බලවත්ව පවත්වන්න පවත්වන්න වෙන්නේ ඒකයි. කුසල විතර්ක බැහැර වෙනවා. අකුසල විතර්ක බලවත්ව තියෙන්න තියෙන යලි යලි පවත්වන්න පවත්වන්න කුසල විතර්ක බැහැර වෙනවා. ඒ කියන්නේ නිවන අවබෝධ කරගන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. නිවනින් ඈතට යනවා. දැන් පේනවද ඔබට අපි ඊතරම් සැලකිල්ලක් නොදක්වා අපේ සිතේ මොකද වෙන්නේ මේ සිත මොන විදිහට පවතින්නේ කියලා නොසලකිලිමත් ඔහේ ඉන්නවා. එන සිතුවිලි ඔහේ වැඩෙන්න අරිනවා. හිතට හිතෙන හිතෙන විදිහට හිත පවතින්න අරිනවා. එහෙම ඉන්න ඉන්න මොකද වෙන්නේ? අකුසල විතරකක් ආවම ඒ අකුසල විතරකේ තමයි බලවත් හිතේ පවතින්නේ. දැන් අකුසලයේ දුරු නොකර කෙනාට කුසල විතරකෙන්න හේතුවක් නැහැ නේද? දැන් අකුසල විතරකයක් හිතේ ඇති වුනහම ඒ විතරකය යලි යලි යලි යලි හිතේ පවත්වන් පවත්වනවා නම් බහුල වශයෙන් ඒ අකුසල විතරකෙම හිතේ පවතිනවා නම් එයාගේ ස්වභාවය මොකද්ද? ප්‍රමාදී කෙලස් තවන වීරිය නැහැ. නිවනට බර නොවුණු සිතක්. යට තියෙන්නේ. නේද? අප්‍රමාදී නම් කෙලස් තවන වීරියෙන් යුක්තයි නම් නිවනට බර වූ සිතෙන් යුක්තයි නම් අකුසල විතර්කයක් ආපුවාම දිගින් දිගට ඒ අකුසල විතර්කයේ හිතේ පැවතින්නේ නැහැ. පවතින ඉඩක් නැහැ. මක් නිසාද යා තුල බලවත් වූ ධර්මයක් තිබෙනවා. බලවත් වූ ධර්මයක් තිබෙන නිසා අර අකුසල විතර්කයේ පාලනය වෙන්න පටන් ගන්නවා. මොකද්ද බලවත් වූ ධර්මය? අප්‍රමාදී බව, කෙලස්ථාන වීරිය, නිවනට නමුණු සිත. අන්නේ බලවත් ධර්මය තුල පිහිටා තමයි අකුසල විතරක බැහැර කරන කෙනා වාසය කරන්නේ. ඉතින් මූලික වශයෙන් අප්‍රමාදී බවට නොපැමිණ කෙලස් තවන වීරියට නොපැමිණ නිවනට නැමුණු සිතක් ඇති කර නොගෙන අකුසල විතරක වලින් බැහැර වෙන්න බෑ. එහෙනම් ඔබ ඔබ ගැන විමසා බලද්දී ඔබගේ සිතෙන් මේ අකුසල විතරක බැහැරවීමට පතන්ගෙන නැත්නම් ඒකට හේතුව තමයි අකුසල විතරකවල ස්වභාවය හඳුනගෙන නැහැ. ඒ හඳුන ගන්නා වූ වැඩපිළිවෙල තුල ඔබ නැහැ කියන එක නේද? ඒක අපි තේරුම් ගන්න ඕන නේද? ඒක අපිට තේරුම් ගන්න අමාරුද? ඈ? දැන් අපි ඉස්කෝලේ යම් දෙයක් අර කළු ලෑල්ලේ හරි ලියද්දි අපි නැත්තම් කියලා දෙදී ඉගෙන ගන්නවනේ. ඊට වඩා මේක ලේසි නේද? ඈ ඊට වඩා ලේසි. ඊට වඩා මේක ලේසි. භාගතුන් වහන්සේගේ වචනේ පිළිපදින කෙනාට. එහෙම නැති කෙනාට මේක ඊටම අමාරුයි. බලන්න භාගතුන් වහන්සේ ඊට සරලව ඊට පහසුවෙන් මේක කියලා දෙනවනේ අපිට. මහණෙනි කාම විතරකයක් ඇති වුනහම මම මේ විදිහටයි ඒක තේරුම් ගත්තේ. මොකද්ද මගේ හිතේ දැන් කාම විතරකයක් තියෙනවා. මේ විතරකේ මට දුක පිණිස පවතිනවා. අනුන්ට දුක පිණිස පවතිනවා. දෙපාර්ශ්වන දුක පිණිස පවතිනවා. ප්‍රඥාව නිරුද්ධ වීම පිණිස පවතින්නේ දුක් පක්ෂයටයි. නිවන අවබෝධයට හේතු වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. ව්‍යාපාද විතරක විහිංසාව විතරක පැමිණුනම ඒ විදිහට තේරුම් ගන්නවා. ඉතින් බලන්න මේක කොච්චර අපට නිර්වල් නිර්වල් විදිහට කියලා දීලා දිනවද කියලා. මෙතරම් නිර්වල් විදිහට කියලා දීලා තියෙද්දිත් අපි මේක ගණන් නොගෙන තව තව දේවල් හොයන්න හොයන්න යන ගියාම මොකුත් අපට හම්බෙනවද? හම්බෙන්නේ නැහැ නේද? මේ අපි ඉගෙන ගත්තා වූ සීලුම ධර්මයන් මෙතරම් නිර්වල් බවට පත්ව තිබුණා නේද? නිර්වල තිබුණා නේද? තේරුම් ගන්න බැරි තරම් අමාරු ක්‍රමයකට තිබුණේ නැහැ. ඉතින් අපි මේ ධර්මයේ සරලයි කියලා බැහැර කිරීම තමයි අපෝෂණ කරන ලොකුම වරද. සරල විදිහට කියලා දීලා තියෙන්නේ අපේ පහසුවට මිසක වෙන දෙයකට නෙවෙයි. අප කෙරේ අනුකම්පාවෙන් අපේ පහසුවට ඊටා සරල විදිහට ධර්ම කියලා දීලා තියෙනකොට අප එයම ගරු බුහුමන් ඇතුව පිළිපදින්න ඕන. ඒ සරල විදිහට කියලා දීමම භාගතුන් වහන්සේ ගැන පහදින්න කෙනෙකුට හේතු වෙන්න ඕන. නැත්තම් අපි මොනවා කරන්නද? අපිට මොනවද තේරෙන්නේ නැත්තම්. නේද? දැන් අපි සිංහල කතා කරනවා කියලා හිතන්නකෝ. සිංහලේ වචන 100ක් කතා කරොත් වචන 100න් කීයක් අපිට තේරෙනවද? අපි කටට ආවට කියන් කියන් කියන් ගියාට වචනේ තේරුම අපිට දන්නවද? නෑ අපි නිකම් පුරුද්දට අහලා පුරුදුයි කියලා පුරුදුයි. ඔය කියන් යනවා. නේද? අපි භාෂාවක අර්ථයක් වචනින් වචනේ ගත්තොත් කිසි දෙයක් තේරෙන්නේ නෑ. වාක්‍යයේම යම් අර්ථකින් අපි ඔය කියන් යනවා. නේද? හොඳට බලන්න මං කියන්නේ බොරුද කියලා. සමහර වචන පාවිච්චි කරන අර්ථයක් දන්නේ නැහැ නේ ඔය කිව්ව කියන පළිට කියන යනවනේ. පොඩි අර්ථයකින් අපි තියෙන්නේ නමුත් බලන්න මේ ධර්මයේ අර්ථය අපට කියා දෙනකොට භාගතුන් වහන්සේ අපට අර්ථය කාවදින්න කියලා දෙනවා නේද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක තමන්ට දුක් පිණිස පවති කියලා කියලා දෙනකොට දැන් අපි තේරුම් ගත්තොත් අපට කාම විතරකක් ආපු වෙලාවකදී ව්‍යාපදිතරක් ආපු වෙලාවකදී ඒක සැප පිණිස පවතුනද අපිට? කාම විතර්ක නිසා පීඩා විඳින ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නිසා පීඩාවක් ඇති වෙනවද නැද්ද? උලකින් අනින්නා වගේ, ගින්නෙන් දැවෙන්නා වගේ, ආයුධකින් පහර කන්නා වගේ ශරීරයට සහ සිතට සිතටත් ශරීරත් දෙකටම පීඩාවක් තියෙනවද නැද්ද මේ විතර්ක? ඈ? එහෙම ඔබට නැද්ද? නේද? ඒතර තමාට දුක පිණිස පවතිනවා මේ අකුසල විතර්ක කියලා තේරුම් ගන්න නොවැ නැති අවංක පුද්ගලයාට වැඩි වෙලාවක් යන්නේ නැහැ. නුවණත් අවංක භාවයත් එක තමයි වමනා කරන්නේ. නුවණත් අවංක භාවයත් දෙක තියෙන කෙනාට මේ ධර්මයේ ඇසූ සැනින් තේරෙනවා ඇත්තනේ එන්න. මේ විතර්ක වලින් අපි කොච්චර ගිනි ගත්තද? මේ විතර්ක අපි කොච්චර හිතෙන් කයින් දුක් විඳද? එහෙනම් මේක තමාට දුක් පිණිස පවතී කියන දේ ඇත්ත නේද? ඇත්තයි කියලා තේරෙනවා. ඒ වගේම මේ විතර්ක වචන බවටපත් වෙලා, කායික ක්‍රියා බවටපත් වෙලා, එහෙම නැත්නම් අංග චලනයේ බවටපත් වෙලා අන් අයට පීඩා වෙන්නේ නැද්ද? කාමීතරක බහුල කරන අය, ව්‍යාපාදිතරක බහුල කරන අය නිසා තමාට පීඩා විඳ ගනිමින් අන් අයට පීඩා ඇති කරන්නේ නැද්ද? එනගේ විතරකේ නේද තමාටත් අනුරත් පීඩාව පිච්ච පැවතුනේ. ඉතින් මේක අපිට තේරුම් ගැනීම පිසු උමනා සුදුසුකම මොකද්ද? අවංක භාවයත් නුවණ. අවංක භාවය තියෙන්න ඕනේ. නුවණ තියෙන්න ඕනේ තේරුම් ගන්න. නේද? එතන අපට සැනකින් තේරෙනවා හැබැයි නේනම්. මේක ඇත්තක් නේනම්. මේ ව්‍යාපද විතර්ක විහිංසාව විතර්ක කාම විතර්ක නිසා තමන්ටත් විපතක් තමන්ටත් දුකක් මේ මේ විතර්ක. අනුන්ටත් දුකක් කියන්නේ ඇත්තක්මයි. ඒ දෙපාර්ශ්වයටම දුකක්. මුළු ලෝකයටම දුකක්. සතුන්ට පව මේ මහ පොළොට පව පීඩාවක්. නේද? මේ සබහා දහමට පව පීඩාවක්. මේ සමස්ත ලෝකයේදම මේ අකුසල විතර්ක පීඩාවක් මේ දුක පිණසමයි පවතින. කිසිවෙකුට කොතනකවත් මොන විදියෙන්වත් මේ අකුසල විතර්ක වලින් සැපයක් සුවයක් උපදවන්නේ නැහැ. ඒක නුවණැත්ත තේරුම් ගත යුතුයි. ඒක අප තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගත යුත්තේ අප තුලමයි. අප තුලින් තේරුම් ගත යුතුයි. තමා තුලින් ධර්මයේ තේරුම් ගන්නවා කියන නෝකට. තමා තුලින් ධර්මයේ දකින්නවා කියන නෝකට. දැන් ඔබට මේ භාගතුන් වහන්සේ පෙන්වා දුන් අකුසල විතරකවල ස්වභාවය ගැන කියා දෙද්දී ඔබට තේරෙන්න ඕන අපේ ජීවිත කතන්දරේ මුළුමනින්ම මෙතන තියෙනවා. උපන්දා ඉඳන් ඇඬුවේ වැළපුණේ ශෝක කරේ හිතපත් වෙලා ඇඬුවේ ගහ බැන්න ගත්තේ රණ්ඩු කරගත්තේ මේව නිසා. මිනිසුන් රණ්ඩු කරන්නේ ගම්වල රණ්ඩු ඇති වෙන්නේ හැමතැන යම් තැනක රණ්ඩුවක්ද අරගලයක්ද ගහ මරා ගැනීමක්ද කලකෝලහලයක්ද ඒ හැම තැනකම කුමක්ද මුල් වෙන්නේ? මේ කාම විතරක, ව්‍යාපද විතරක, විහිංසාව විතරක. ඒතර අපිට මේ ධර්මය අහනකොට, මේ ධර්මයේ මෙනෙහි කරනකොට, මේ ධර්මයේ යලි යලි අහද්දී මේ ලෝකයේ ඇතිවෙන ගිනි ගැනීම, ගහමරා ගැනීම, Tamange හිතේ ඇතිවෙච්ච දුක් පීඩා සියල්ල මෙනෙහි වෙන්න ඕන තේරුම් ගන්න ඕන. මුලින් තමා තුළ ඇතිවෙච්ච සියලු දුක් පීඩා විපත් තමා තුළ හටගන්න දුක් පීඩා තේරෙන්න ඕන. ඒ විදිහ තේරුම් ගන්න කෙනා මේ මුළු ලෝකෙම ගිනිගන්නේ මේ විතරක නිසා නේද කියලා තේරුම් ගන්න. එතකොට එයා ඒ විදිහේ විතරක ගැන තේරුම් ගන්නකොට ඒ විතරක බැහැර වෙනවා. බහුල වශයෙන් බහුල වශයෙන් මේ විදිහට පුරුදු කරද්දී ඒ විතරක බැහැර වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ඒතර භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් බහුල වශයෙන් අකුසල විතර්ක පවත්නවා නම් කුසල විතර්කය යගේ හිතින් නිරුද්ධ වෙනවා. ඒ අකුසල විතර්කයෙන් බහුල වෙලා ඒ අකුසල විතර්කයටම නැමිලා හිත පවතිනවා. ඉතින් ඒකේ භයානක බව අප දැන් තේරුම් ගන්න ඕනේ. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි යම් ගෝපාලෙක් ඉන්නවා ගවරෑනක් රකින්න. හරක් රෑනක් බරා ගන්න ගෝපාලෙක් ඉන්නවා. ඉතින් ගොපල්ලා කුඹුරු හොඳට හැදිලා ගොයම මෝරලා එන කාලෙට ගවයින් බලාගන්න විදිය ගැන භාගතුන්ස කියා දෙනවා. හොඳට කුඹුරේ ගොයම හැදිලා තිනකොට ඒ ගොයම මැඳින් නියර එක හරක් අරගෙන යනකොට ගොපල්ලා ඒ හරකට ඔහි ඉබාගාත යන්න දෙන්නේ නැහැ. භාගතුන්ස දේශනා කරන මහණෙනි හොඳට ගොයම හැදිලා තීද්දි ඒ ගොයම වෙලේ මැඳින් එමෙතන් නියරෙන් ගවයින් ඩක්කගෙන යනකොට ඒ ගොපල්ලා හොඳට හරක් ගැන අවධානයෙන් ඉන්නේ. කෙවිට අරගෙන ඉලෑට වලට ගහනවා, කොඳු වැටේට ගහනවා. ගගහ හරක පාලනය කරගෙන තමයි නියරේ මැදින් අරගෙන යන්නේ. මහණෙනි ඇයි එහෙම කරන්නේ? බැරි වෙලාවත් ඒ හරකා එහෙම පාලනය නොකළා නම් එයා සැනකින් ගොයමට කට ගහනවා. දැන් ඔබට තේරෙන්න ඕන දෙපසින් ගොයන් හොඳට හැදිලා තියෙන තැනක කුඩා නීරකින් හරකෙක් අරන් ගියොත් ඌ වැඩි වෙලා යන්න කලින් ගොයමට කට ගන්නව නේද? නේද? එතකොට එහෙම ගොයමට කට ගැහුවොත් මොකද වෙන්නේ? එයා ගොයම කනවා අර මිනිස්යාට නොයෙකුත් විදිහේ තාඩන පීඩන විඳින්න වෙනවා ගොයම අයිතිකාරකෙන්. මහණෙනි ගොයම හොඳට හැදිලා තියෙන වෙලාවේදී ඒ අතරින් ගවයේ අරගෙන යනකොට ගොපල්ලා කෙවිටි පාර ගවයාගේ කොන්දටත් දෙපැත්තේ ඉලෑට වලටත් කෙවිටි පාර ගහනවා. ගහලා ගවය අරගෙන යන්නේ පාලනය කරලා. මක් නිසාද මහණෙනි බැරි වෙලාවත් ඒ ගවයා පාලනේ නොවුනොත් ගොයම කනවා. ගොයම කෑවොත් නොයේකුත් අවලාද තාඩන පීඩන විඳින්න වෙනවා ඒ ගොපල්ලට. මහණෙනි අන්න ඒ විදිහටම මම ඒ විදිහටම මේ අකුසල විතර්කවල අකුසලයන්ගේ දෝෂය දැක්කා ලාමක බව දැක්කා සිත කෙලසින ස්වභාවය දැක්කා. ඒ වගේම තමයි මම මේ කෙලෙස් වලින් නිදහස් වෙන මේ නිදහස් වීමේ වටිනාකම නෙක්ඛම් මේ ආනිසංශය මම දැක්කා. අකුසලයන්ගේ ආදීනවය කුසලයන්ගේ නැත්නම් නෙක්ඛම් මේ ආස්වාදය යහපත් පැත්ත මම දැක්කා මහණෙනි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මම අප්‍රමාදීව කෙලස් තවන වීරින් යුක්තව නිමුණට යමුණු සිතින් යුක්තව වාසය කරද්දී මගේ සිතේ නික්කම විතර්ක ඉපදෙනවා. මහණෙනි මම එතකොට මේ විදියට තීරුම් ගන්නවා. මගේ සිතේ නික්කම විතර්කයක් ඉපදිලා තියෙන්නේ. ඒ විතර්කය මට දුක් පිණිස පවතින්නේ නැහැ. අන් අයට දුක් පිණිස පවතින්නෙත් නැහැ. දෙපක්ෂයටම දුක් පිණිස පවතින්නේ නැහැ. මේ විතරකයෙන් ප්‍රඥාව වඩනවා. ප්‍රඥාව වැඩෙනවා. දුක් පැත්තට වැටෙන්නේ නැහැ මේ විතරකය. මේ විතරකය නිවන පිණිස පවතිනවා කියලා තේරුම් ගන්නවා. මහණෙනි රාත්‍රී පුරාවටම මං මේ විතරකය නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මං මේ විතරකය හිතේ පුරුදු කරනවා. මහණෙනි මේ විදිහට රාත්‍රී පුරාවටම නෙක්කම විතර්කය යලි යලි හිතේ පුරුදු කරද්දී ඒ හේතුකටගෙන මට බයක් ඉපදෙන්නේ නැහැ. මහණෙනි මම දවල් කාලේදීත් මුළුල්ලෙම ඒ දවල් කාලේ පුරාවටම නෙක්කම විතර්කය ඒ විදිහට මම පුරුදු කරනවා. බහුල වශයෙන් පුරුදු කරනවා. මහණෙනි ඒ පුරුදු කිරීම මුල් කරගෙන මට බයක් ඇති වෙන්නේ නැහැ. මහණෙනි දවල් කාලෙත් රාත්‍රී කාලෙත් පුරාවටම මම බහුල වශයෙන් බහුල වශයෙන් ඒ නෙක්කම විතරකේ මම පුරුදු කරනවා. එහෙම පුරුදු කරද්දී මහණෙනි මට බහුල වශයෙන් පුරුදු කරද්දී ඒ නිසා මට බය ඇති වෙන්නේ නැහැ. නමුත් මහණෙනි බයක් ඇති නොවුනට බහුල වශයෙන් පුරුදු කරද්දී මගේ කය ශරීරයේ ක්ලාන්තය ඇති වෙනවා. ඇඟ පණ නැති වෙනවා. මහණෙනි මම ඒ විදිහට ඇඟ පණ පුරුදු කරද්දී ඇඟ පණ නැති වෙන නිසා සිත විසිරෙනවා. මගේ සිත ඒතර විසිරෙන්න පටන් ගන්නවා. මහණෙනි මම එතකොට යලි යලිත් හොඳට සිහි උපදව ගන්නවා, සිත පිහිටව ගන්නවා. මොකද ඒ සිත විසිරෙනකොට මගේ සමාධිය දුර්වල වෙනවා. ඒ නිසා මේ සමාධි දුර්වල නොවේවා කියලා හිතලා සමාධි දුර්වල නොවීම පිණිස මම යලි යලි හොඳින් සිහිය පිහිටව ගන්නවා. බලන්න භාගතුන් වහන්සේ පුරුදු කළ විදිය අපිට මේවා අහද්දී මේවා ඉගෙන ගනිද්දී සතුටක් ඉපදෙන්න ඕන. රසයක් ඉපදෙන්න ඕන. නිවන ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕන. නිවන පුරුදු කිරීම ගැන ජයග්‍රහයි බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕන. යමෙක් බලවත් ඉලක්කයක් කරා යා යුතු විදිය ගැන තේරුමක් ඇති වෙන්න ඕන. ධර්මය සකසා පුරුදු කරන්න මෙහෙමයි කියලා අපිට නිර්වෘල් බවක් ඇති වෙන්න ඕන. අපි මෙතෙක් කළ දේ හරිද වැරදිද ප්‍රමාණවත්ද මේ විදිහට අපි කළ පුහුණු වීම වල ස්වභාවය ගැන අපට තේරුමක් ඇති වෙන්න ඕන. අපි කොතනද ඉන්නේ කියලා අපට තේරුමක් ඇති වෙන්න ඕන. මේ ධර්මයේ මේ විදිහට තේරු නොගත්තොත් අපි අපි ගැන මුලා වූ සිතින් තමයි බලන්නේ. අපි හිතනවා අපි මෙච්චරලා භාවනා කරනවා අපි මෙච්චර ධර්මයක් අපි කියවලා තියෙනවා. මේ මේ දේවල් අපට තේරෙනවා. මේ විදිහට අපි ගැන මුලාසිතක් ඒ තිබීම අනතුරක්. එහෙම නැත්නම් අපිට හිතෙනවා අපි මෙච්චර කල් භාවනා කළා කළා අපිට මේ ප්‍රතිඵලයක් නැහැ. කියලා අපි හිතනවා කනගාටු වෙනවා ශෝක කරනවා එහෙම නැත්නම් අපි හිතනවා අපි භාවනා කරනකොට සමාධිය නැහැ කියලා හිතනවා. මේ වගේ සිතුවිලි වල නේද බොහෝ දෙනෙක් ඉන්නේ. බහුතරයක් දෙනා ඉන්නේ මේ වගේ සිතුවිලි නේද? අපි මෙච්චර කල් පුරුදු කරන සමාධිය නැහැ. මෙච්චර කල් පුරුදු කරන මාර්ගඵල නැහැ. මේ විදිහට සිතන එහෙම සිතලා දුක් ඇති කරගන්න ශෝක කරන අය නේද බහුලව ඉන්නේ. ධර්මයක් අහලා මේ තියෙන දේ මම පුරුදු කරනවද කියලා හිතන කට්ටිය ඉන්නවද? එහෙම අඩුයි මං හිතන්නේ. ඉන්නවද මන් දන්නේ දැන් අපි අද මේ වේදාවිතක සූත්‍රයේ තියෙන ධර්මයන් ඉගෙන ගත්තා. නේද? භාගතුන් වහන්සේ ධර්මයේ පුරුදු කළ විදිය කියලා දෙන බලන්න භාගතුන් වහන්සේ කොයි වගේ හරීම හිතාගන්න බැරි පුදුමාකාර ස්වභාවයක් නේද භාගතුන් වහන්සේ තුළ තියෙන්නේ. ශ්‍රාවකයාට පෙන්වන්න පුළුවන් ලබා දෙන්න පුළුවන් ඉහළම උපකාරය ලබා දෙනවා. මේ විදිහට උපකාර ලබා දෙන කිසි කෙනෙක් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. භාගතුන්ස පෙන්වන මහණෙනි මම මෙහෙමයි කළේ. මම 아무තු දෙයක් කළේ නැහැ. මම කළේ මෙහෙමයි. ඔබත් එහෙම කරන්න. එහෙම අද උගන්නන කවුරුත් නැහැ නේද? ලෝකේ කවදාවත් එහෙම කොහෙවත් බිහි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි එහෙම ලෝකෙට පහළ වෙන්නේ. එහෙම එහෙම කියලා දෙන්නේ. මහණෙනි මම ඔබට 아무තු දෙයක් නෙමෙයි කියලා දෙන්නේ. මම කළ දේ මම මෙහෙමයි පුරුදු කළේ. ඔබ මෙහෙම කරන්න. එතකොට ඔබට ප්‍රතිඵල තියෙනවා. ඒ විතර ඒකයි මේ කියන්නේ. එතකොට බලන්න භාගතුන් වහන්සේ මුලින් අකුසල විතර්ක බැහැර කරන බැහැර කරගත්ත විදිහ කියා දුන්නා. කුසල විතර්ක පුරුදු කරන විදිය ගැන කියා දෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත නෙක්ඛම් විතර්කය ඉපදුන වෙලාවේදී භාගතුන් වහන්සේ පිළිපැද්ද ආකාරය අපි දැන් තේරුම් ගත්ත ඉගෙන ගත්තා නේද? ඒ විදිහට භාග්‍යතුන් සියා දෙන මහණෙනි මම අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් නිවනට යොමු කළ සිතින් වාසය කරද්දී අව්‍යාපාද විතර්ක මගේ හිතේ උපදිනවා. ඒතර මම මේ විදිහටයි තේරුම් ගන්නේ. මගේ සිතේ දෙන අව්‍යාපාද විතර්ක විතර්කයක් ඉපදලා තිබෙන්නේ. මේ විතර්කයේ මට යහපත දුක පිණිස පවතින්නේ නැහැ. අනිත්‍යතර දුක පිණිස පවතින්නේ නැහැ. දෙපාර්ශ්වයටම මේ විතර්කයේ දුක පිණිස පවතින්නේ නැහැ. නුවණ වැඩිනවා මේ විතර්කයේ. දුක් පැත්තට බර වෙන්නේ නැහැ. නිවන පිණිස පවතිනවා. මහණෙනි මේ විදිහට මේ විතර්ක මම බහුල වශයෙන් බහුල වශයෙන් පුරුදු කරනවා. අව්‍යාපාද විතර්කේ බහුල වශයෙන් පුරුදු කරනවා. රාත්‍රිය මුළුල්ලේ මම මේ ව්‍යාපාද අව්‍යාපාද විතර්කේ පුරුදු කළා. මහණෙනි හිම පුරුදු කරද්දී රාත්‍රිය මුළුල්ලේම ඒ ඒ විතර්කයේ හිතේ බලවත් පුරුදු කරද්දී මට ඒ නිසා බයක් ඇති වෙන්නේ නැහැ. දහවල කාලෙදිත් මං ඒ විතර්කය බහුල වශයෙන් පුරුදු කරනවා. මට ඒ නිසා බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් බහුල වශයෙන් ඒ විතර්කය පුරුදු කරද්දී මගේ ශරීරය කලන්ත හැදෙනවා. අප්‍රාණික වෙනවා. ඒ නිසා මගේ සිත විසිරෙනවා. මං එතකොට ඒ සමාධිය යහපත්ව තබා ගැනීම පිණිස යලි යලි හොඳින් සිහිය පිහිටව ගන්නවා. මහණෙනි අවිහිංසා විතර්ක මගේ හිතේ ඉපදෙනවා. ඒතර මම මේ විදිහට තේරුම් ගන්නවා. දැන් මගේ හිතේ අවිහිංසා විතර්කයක් තියෙන. මේ විතර්කය මට දුක පිණිස පවතින්නේ නැහැ. අන් අයට දුක පිණිස පවතින්නෙත් නැහැ. දෙපාර්ශ්වයටම දුක පිණිස පවතින්නේ නැහැ. ප්‍රඥාව වඩනවා මේ විතර්කය. දුක් පැත්තට අයිති වෙන්නේ නැහැ. නිවන පිණිස හේතු වෙනවා. නිවනට උපකාර වෙනවා. මහණෙනි මේ විදිහට රාත්‍රි පුරා දහවල කාලේ පුරා මම බහුල වශයෙන් බහුල වශයෙන් ඒ විතර්කේ පුරුදු කරනවා. එතකොට මේ පුරුදු කිරීමෙන් මගේ හිතේ බය ඇති වෙන්නේ නැහැ මහණෙනි. නමුත් මහණෙනි මගේ කය කලන්තය ඇති වෙනවා. මට කලන්තය ඇති වෙනවා. අප්‍රාණික වෙනවා. එතර මම ඒ අප්‍රාණික වෙනකොට මට මගේ සිත විසිරෙනවා. සමාධි දුර්වල වෙනවා. සමාධිය දුර්වල නොවේවා කියන අදහසෙන් මම යලි යලි හොඳින් සිහි පිට ගන්නවා. මානනි මේ විදිහටයි මා පුරුදු කළේ. ඒතර ඒ විදිහට භාගතුන් වහන්සේ අකුසල විතරක බැහැර කරමින් කුසල විතරක වඩන්න වඩන්න සිත හොඳින් පිරිසිදු වෙලා පිරිසිදු සිත ඇති වුණා කියලා භාගතුන් පෙන්නා දෙනවා. මහණෙනි එක මේ වගේ කියනවා. මහණෙනි ගොයම පැසිලා ගොයම් කපලා අස්වැන්න ගෙට ගන්න කලක් වෙනවා. ඒ කාලෙට ගොපල්ලා තමන්ගේ ගවරෑන අරගෙන එනවා. ගවරෑන නිදැල්ලේ දාලා එයා ගහක් මුල හරි වෙන තැනකට හරි වෙලා ඉන්නවා. එතකොට එයාට හිතන්න තියෙන්නේ හරක් රෑන අතන ඉන්නවා. අතන හරක් රෑන ඉන්නවා එච්චරයි. මහණෙනි එයාට එච්චරයි හිතන්න තියෙන්නේ කියන. කලින් අර ගොයම හොඳට තියෙන කාලේ ගවරෑන ගෙනිනකොට එයාට මොකද කරන්න තියෙන්නේ? එයාට මහා වෙහසක් ගන්න වෙනවා. අර ගවයින් පාලනය කරන්න. බලන්න ගවයෙක් පාලනය කරනකම සෙල්ලමක්ද අර දෙපැත්තේ නියරේ පොඩි නියරනේ ලොකු පාරක් නෙවෙයිනේ. ඒ නියරේ හරක් අරන් යනකොට අර ශක්තිමත් හරකෙක් නියරේක අරන් යනවා දෙපැත්තේ ගොයෙම. හැරුණ ගමන් ගොයමට කට ගහන්න පුළුවන්නේ. එහෙනම් ගොයන් ගහකට කට ගහන්න නොදී හරක ගෙනියන්න අර ගොපල්ලා කෙවිටින් බලවත්ව පහර දෙනවා. කොන්දටද ඉලෑට වලටද පහර දීලා තමයි හරකා අරගෙන යන්නේ අර ගොවිම ආරක්ෂා කරන්න. ඇයි හරකා ගොවිමට කට ගැහුවොත් ඒ ධනහානි නිසා ගෝපල්ලට නොයිකුත් විදිහේ ගැහැට වලට මුණ දෙන්න වෙනවා. භාගතුනස පෙන්න මහණෙනි මේ ආදීනව දන්නවා මේ වගේ තමයි මම අකුසල විතර්කයේ ආදීනව දැනගෙන කුසල විතර්කයේ යහපත දැනගෙන මම කටයුතු කළා. ඒතර අකුසල විතර්ක බැහැර කරලා කුසල විතර්ක ඉපදුණන් පස්සේ ඒ ස්වභාවය ගැන කියා දෙන මහණෙනි ගොයම කැපුවන් පස්සේ අස්වැන්න ගැට ගත්තන් පස්සේ ඉපනලි සහිත ශේෂ්ත්‍රේ තියෙන්නේ කුඹුර තියෙන්නේ. ඒතර ගොපල්ලා හරක් රැන ගෙනලා නිදැල්ලේ දැම්මා ගහක් මුල්ලට වෙලා විවේකයෙන් ඉන්නවා. ඒතර මහණෙනි ගොපල්ලාට හිතන්න තියෙන්නේ අසවැල් තන හරක් ටික ඉන්නවා කියලා විතරයි. මහණෙනි ආන් ඒ වගේ තමයි අකුසල විතර්ක බැහැර කරන් පස්සේ කුසල විතර්ක හොඳින් බලවත් බලවත් පුරුදු කරන් පස්සේ සිත හොඳින් පිරිසිදුනම් පස්සේ ඒ භික්ෂුවට හිතන්න තියෙන්නේ මේ තමයි සමතේ මේ තමයි විදර්ශනා මේ තමයි ධර්මය කියලා පමණයි හිතන්න තියෙන්නේ බලන්න කොච්චර ලස්සනයිද බලන්න සැපේ උපදින තැන බලන්න මේ ධර්මයේ විදිහට අහනකොට අපිට තේරෙන්න ඕනේ කොයිතරම් සූපහසු තැනකට මිනිස්යාව කැඳවාගෙන යන ධර්මයක්ද මේ කියලා. බලන්න භාගතුන් වහන්සේ අකුසල කුසල විතරකයන් හිතේ පුරුදු කරන කාලෙදී අපිට කියා දෙනවා මහණෙනි රාත්‍රී පුරාවටම මා මේ විතරකයේ කුසල විතරකයේ බලවත්ව හිතේ පවත්වනවා. යලි යලි පවත්වනවා. දහවල කාලයේදීත් ඒ විතරකේ පවත්වනවා. මහණෙනි මේ විතරක එහෙම ඒ විදිහට හිතේ පවත්වීම නිසා මගේ සිතේ බයක් ඇති වෙන්නේ නැහැ. කියලා පෙන්නවා. අර කුසල විතරක රාත්‍රී කාලේ පුරාම හිතේ පවත්වනවා. දහවල් කාලෙත් පවත්වනවා. මුළු දවස පුරාම කුසල විතරක හිතේ පවත්වද්දී බයක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඔබ මොකද්ද හිත තේරුම් ගත්තේ මේ? අකුසල විතරක සුළු මොහොතක හිතේ ඉපදුනොත් ඉපදෙන්නේ මොකද්ද? බයක් ඇති වෙනවා. එයි මේ කියා දෙන්නේ. ඒකයි අකුසල විතරක තමාට දුක පිණිස පවතිනවා අන් අයට දුක පිණිස පවතිනවා සිළු දෙනාට දුක පිණිස පවතිනවා කියලා හිතන්න කියලා දෙන්නේ ඒකයි. දැන් මුදල් ගොඩක් තියෙන කෙනාට gedara කබඩ් එක වහලා ඉන්න බැරි වෙනවා. මොකද හිතෙන්නේ? දැන් මාළේ කරේ දාගෙන එනවා. කරේ දාන උජාරුවට මාළේ ගැන හිත හිත ඇවිදින් කරාල්ල බලව මාළේ නැහැ. නැත්නම් මාලේ කරේ දාන උජාරුවට යනවා. යන ගමන් හවස් වෙලා අඳුරුයි. ඉස්සරන් හරි පස්සෙන් හරි යම් පිරිසක් එනවා. මොකද වෙන්නේ? අර උජාරුවට. බලන්න කාමයන් නිසානේ. දැන් මේ මෛත්‍රී සිතින් යුක්තව යනවා ඝන අඳුරේ හරි. ඝන අන්ධකාරේ කනත්තක් ළඟින් මෛත්‍රී සිතින් යනවා. බුදුගුණ මෙනෙහි කර කර යනවා. මොකද වෙන්නේ? බය වෙනවද? තති ගැනීම වෙනවද? නෑ. මහා ටවුන් එකේ මහා දවාලේ සල්ලි ටිකක් වැඩිපුර පර්ස් එකේ දාගෙන යනවා. ආභරණ ආයතන ටිකක් පැලඳගෙන යනවා. ඒ කාමෙන්ගෙන් බය නේ උපදවන්නේ. ඈ? නේද? එහෙම නැත්නම් අපිට කාම විතරක, ව්‍යාපද විතරක, විහිංසාව විතරක වාගේ දේවල් ඒ තමන් ළඟ තියෙන දේවල් මුල් කරන් එනවනේ. නේද? ආභරණ ආයතන වේවා, බඩු මුට්ටු වේවා, මේවා මුල් කරන් තමයි එන්නේ ඒවා. නේද? ඒතර ඒ එතකොට බලන්න ඒ අකුසල විතරක නිසා බය තැති ගැනීම හට ගන්නවා. දුක් පීඩ හට ගන්නවා. තමාටත් අනුන්ටත් දුක පිට පවතිනවා. නමුත් භාගතුන් වහන්සේ බලන්න කියලා දෙන විදිහ කුසල විතරක මුළු දවස පුරා පැවැත්වුවත් ඒ නිසා බය ඇති වෙන්නේ නැහැ කියන. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මයේ කියා දීලා මහණෙනි මේ විදිහට ධර්මයේ පුරුදු කරනකොට මගේ සිත මුළුමනින්ම පිරිසිදු බවටපත් වුණා. ඒ පිරිසිදු සිතෙන් මම ඒ උසස් ඥානය උපදව ගත්තා. පෙර ජීවිත දකින්න නොවන උපදව ගත්තා. ඊළඟට දිවස උපදව ගත්තා. මේ විදිහට පිරිසිදු සිතින් යුක්තව උපදව ගන්න පුළුවන් බලවත් වූ ඥාන දර්ශනයන් භාගතුන් වහන්සේ විසින් උපදවගත් බව පෙන්වා දෙනවා. ඒ වගේම ආශ්‍රව ශ්‍රේය කරගෙන අරහත්ත්වයටපත් වූ බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට පෙන්වා දීලා කියා දෙනවා මහණෙනි මම බය නැති ප්‍රීතියෙන් යන්න පුළුවන් මාර්ගය විවෘත කළා. බයක් නැති ඊටාම ප්‍රීතියෙන් යුක්තව ගමන් කළ හැකි මාර්ගය මම විවෘත කළා. රැවටිලි මුලා වෙන ස්වභාවය මම නැති කළා. භාගතුන්ස් පෙන්වා දෙනවා මහණෙනි ශ්‍රාවකීන්ට හිත කැමති අනුකම්පා කරන අනුකම්පාව තියෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් අනුකම්පාවෙන් යුක්තව කළ යුතු යම් දෙයක් තියනවාද ඒ මම ඔබට කළා ප්‍රමාද වෙන්න එපා විවේකී තැන් තිබෙනවා අප්‍රමාදීව සමාධිය වඩන්න කියන පස්සේ පසුතැවෙන්න සිදු වෙනවා ප්‍රමාද වුණොත් පස්සේ පසුතැවෙන්න සිදු වෙනවා ඒ නිසා ප්‍රමාද කරගන්න එපා. ප්‍රමාද නොවි මේ බය රහිත වූ ප්‍රීතියෙන් යා හැකි ප්‍රීතියෙන් යුක්තව ගමන් කරන්න පුළුවන් මාර්ගයේ යන්න කියලා භාගතුන් වහන්සේ භික්ෂූන්ට කියලා දෙනවා. ඒතර එදා භාගතුන් වහන්සේ පෙන්වා දුන් මේ ධර්මය අද දවසේදීත් ඒ විදිහටම අපට පිළිපදින්න පුළුවනි. පිළිපැදිය යුතුයි. දැන් ඔබ කලබල වෙලා රාත්‍රී පුරාවටම කුසල විතරක හිතනවා කියලා උත්සාහ කරන්න එපා. උතනින් තමයි පටන් ගන්න ගොඩක් අය. පටන් ගති යුතු තැන අඳුරන්නේ නැහැ. නේද? දැන් ඔබ හිතන්නේ අද ඉඳලා පටන් ගන්නවා. අද ගිහිල්ලා රෑ එළි වෙනකම් මං නෙක්කම් විතරක හිතෙනවා. විනාඩි 5ක් හිතන්න බෑ. පුළුවන් ඔබ කරලා නේද කලින්? නේද? කලින් මොකද බැරි වුනේ? පටන් ගත යුතු තැන එතන නෙමෙයි. කොතනද පටන් ගත්තේ දැන? අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් නිවනට යොමු වූ සිතින් වාසය කරන්න ඊළඟට අකුසල විතර්ක හටගනිද්දී ඒ අකුසල විතර්ක අඳුර ගන්න ඕන. කාම විතරකක් එද්දී අඳුර ගන්න ඕන. ව්‍යාපාද විතරකක් එද්දී අඳුර ගන්න ඕන. විහිංසාව විතරකයක්ෙදී අඳුර ගන්න ඕන. දැන් මගේ හිතේ කාම විතරකයක් තියෙන්නේ. දැන් මගේ හිතේ ව්‍යාපාද විතරකයක් තියෙන්නේ. දැන් මගේ හිතේ විහිංසාව විතරකයක් තියෙන්නේ. මේ විදිහට අඳුර ගන්න ඕන. ඒ අඳුර ගනිද්දී තව දුරටත් තේරුම් ගන්න ඕන මේ විතරකයේ මට දුක පිණිස පවතින්නේ. මේ විතරකේ අන් අයට දුක පිණිස පවතින්නේ. දෙපාර්ශ්වයටම දුක පිණිස පවතින්නේ. මේ විතරක වලින් මගේ නුවණ ප්‍රඥාව නැති වෙනවා වෙනසිලා යනවා මේ විතර්ක දුක් පැත්තටමයි අයිති නිවනට උපකාර වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕන ඒ පුහුණුව කලක් කරන්න වෙයි කලක් ඒ පුහුණුව කරන්න වෙනවා ඒ පුහුණුව නොකොට නික්කම විතරකයේ බලවත්ව පවත්තන්න ගියාට වෙන්නේ ඒකයි මේ අසාර්ථක භාවයට හේතු. අද කාලේ බැරිකම නෙමෙයි. පිංමන්දකම නෙමෙයි. පටන් ගත යුතු තැන පටන් නොගැනීම ප්‍රඥාව මන්දකම. ශ්‍රද්ධාව මන්දකම. ශ්‍රද්ධාවත් එහෙම ප්‍රඥාවත් ඒ දෙකම හෝ ඒ දෙකෙන් එකක් හෝ තියෙන කෙනා සුදුසු තැනින් පටන් ගන්නවා. එයා නියම නියම තැනට යනවා. සුදුසු තැනින් පටන් ගන්න කෙනා නිවර්දි තැනට යනවා. දැන් කැලෑවෙච්ච ඉඩමක් සුද්ධ කළා සාරවත් එහෙම හොඳ භෝගයක් වගා කරන්න උත්සාහ කරන කෙනෙක්. කැලේ කපල කපහු ගමන් එලි එලිවෙච්ච ඉඩම තියෙනවනේ නේද? කැලේ කපලවන වල් කොට කොටලා දානවා. ඒතර ඉඩම එලි වෙලානේ. ඒකේ ගිහිල්ලා බීජ ටික හිටවනවා. මොකද වෙන්නේ? අස්වන්න ගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි? ඈ කැලේ කෙටුවට උඩින් වල් ටික අයින් වුණාට ඒ වගේ මුල් ටික යට තියෙනවා. අලුතින් බීජයක් හැදුවට ඒ බීජය ඊටාම ලපටි. කූමින්ඩ උනත් කාලය ඉවර කරන්න පුළුවන්. ඒ බීජය හැදිලා මෝරන්න දෙන්නේ නැහැ. අර මුල් වලින් පැලෙනවා වේගින්. එතකොට අලුත් බීජය හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගොවිකම දන්න ගොවියා කැලේ කපලා එතනින් නතර වෙන්නේ නැහැ. පොළොව බුරුල් කළා මුල් ටික උගුල්ලනවා. අයින් කරනවා. අයින් කළා පොළොව හදලා පැලී තියෙනවා. එතනින් නතර වෙනවද? එතනින් නතර වෙන්නෙත් නැහැ. අර වලින් වැටිච්ච පොඩි මුල් කෑලි තියෙනවා. වැටිච්ච ඇට තියෙනවා. ඒවා යලි පැලවෙනවා. හැබැයි අර ලොකු මුල් වලින් එන පැල වගේ නෙවෙයි අරවා ටිකක් දුබලයි. ඒ පැල ඊට පස්සේ ලේසියෙන් අයින් කරන ඒවල් ඒ අතරේ අර අපි ඒ ඌමනා බීජේ පැලවලා එන්න උදව්වක් අවකාශයක් එතකොට තියෙනවා. ඒ දෙවෙනි වතාවට එන වල්පැල අර මුල් වලින් එන වල්පැල වගේ බලවත් නැහැ. ඒව අයින් කරගන්න පුළුවන්. ආන් ඒ වගේ අකුසල විතර්ක එහෙම් පිටින්ම තියෙද්දි බණක් අහලා එහෙම නැත්නම් පොතක් බලලා කරුණක් ඉගෙන ගත්ත ගමන් හිතේ යම් පහසුවක් තියෙයි. ඒ පහසුව තුළ දැන් අපට ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා භාවනා කරන්න පටන් ගන්නවා. භාවනාව සම්පූර්ණ කෙරෙන්නේ ඒකයි. අර අකුසල විතරකවල මුල් එහෙම් පිටිම තියෙනවනේ හිතේ. අපි කල්පනා කරන්න අපිට සමාධිය එන්නේ නැත්තේ ඇයි? අපි අකුසල විතරක බැහැර කළා නැහැ. අකුසල විතරක තියෙද්දි සමාධියක් ආවත් ඒක තියෙන්නේ නැහැ. ටික කලකින් නැති වෙලා යනවා. එහෙනම් යම් අයගේ සමාධිය ඉපදෙන කට්ටිය ඉන්නවා. ඉඳලා ටික කලකින් ඒව නැති වෙන්නේ ඇයි? භෝග ශේෂ්ත්‍රයේ හිටවනවා සමහරු ගිහිල්ලා. පැලවෙනවා ටික කලකින් නෑ ඒක. ආය වල් ඇවිල්ලා. ඇයි ඒ කැලේ කැපුවට බෑ මුල් ටික හිමම තිබිලා යට. එහෙනම් සමහර බණ අහනවා ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම පොඩි පහසුවක් එනවා. සතුටු නා දැන් හිත බොහොම හොඳයි. දැන් ඉක්මනින් භාවනා කරන සමහරට පොඩි සමාධියකුත් එනවා. ටික කලකින් අන්නේ සමාධිය මුකුත් නැහැ. තිබ්බට වඩා අකුසල් හිතේ. අන්තර වාද ભેදද රණ්ඩු සරවල්ද නැති දෙයක් නැහැ. හේතුව ඇයි? අර කැලේ කැපුවට මුල් ටික අයින් කළ නැහැ. මුල් ටික අයින් නොකර පොළව හදන්න නැතුව බීජයක් හැදුවා වගේ. බීජ නැති වෙලා යනවා. ඒ වගේ ඉතින් ඒක මේ බීජේ වර්ධ නෙවෙයිනේ. නේද? ගොවිකම නොදන්නකමනේ. ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිලාභ නොලැබෙන්න හේතුව තමයි අපි ධර්මයේ පුරුදු කරන රටාව මෙයයි කියලා තෝරා නොගැනීම. ඒ සඳහා තමයි ශ්‍රද්ධාව ප්‍රඥාව කියන දේ අපට වමනා වෙන්නේ. ඒ සඳහා තමයි ධර්ම ශ්‍රවණේ වමනා වෙන්නේ. ඉතින් අපි සිත් පතනවා මේ කොයි කාටත් භාගතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය මෙලෙසම තේරුම් ගැනීම පිණිස සිල් දෙනාට දුර්ලභ වූ වාග්ය උදා වේවා සාදු සාදු සාදු